ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි. දුටුගම්න ආරණ්‍ය සීනාසනේ මගින් පවත්වන භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා පැයටයි ආරම්භය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරදිකං වපානිනං සම්ති මග්ගමේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේශිතං තේ කර්ණී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි මේ පින්වතුන් දැන් මේ සූදානම් වන්නේ මේ භාවනා වැඩමුළුවේ මේ පැය පවත්වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි මේ පින්වතුන් ඒ සෑම මාසිකම අවසාන සෙන්සුරදා පවත්වන මේ භාවනා වැඩමුළුවට සහභාගී වෙලා තමන්ගේ කාය විවේකය උපයාගෙන මේ ස්ථානයට පැමිණිලා ශක්ති ප්‍රමාණයට ඒ උපදේශ අනුව භාවනා කරමින් මේ අවසාන අංගයටයි පැමිණලා තියෙන්නේ. පින්තුනි මේ වගේ කාය විවේකයක් හොයාගත්ත පිරිසකට ඒ පිරිසකගේ ඒ පිරිසගේ සම්මාදිට්ඨිය ඍජු කිරීම සඳහා චේතෝ ඵල විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් ලබා ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ අනුග්‍රහ කරන්නට කියලා අනුග්‍රහිත සූත්‍රය දක්වලා තියෙනවා. අනුග්‍රහ පහකින් අනුග්‍රහ කරන්නට කියලා දේශනා කරලා තියෙනවා. ශීල අනුග්‍රහිත, සුත අනුග්‍රහිත, සාකච්ඡා අනුග්‍රහිත, සමත අනුග්‍රහිත, විපස්සනා අනුග්‍රහිත වශයෙන්. මේ වගේ කාය විවේකයක් හොයාගත් යෝගාවචරයන්ට ශීලෙන් අනුග්‍රහ කරන්නට කියන්නේ මේ පින්වතුන් භාවනා වැඩමුළු පටන් ගන්නකොටම ශීලයක පිහිටලා කය වචන දෙක සංවර කරගත්තා. ඒ සඳහා උපෝසත අත්ාංග ශීලයක පිහිටලා ශීලතුන් බවටපත් වුණා. ඊළඟට සුතානුග්‍රහිත කියලා කියන්නේ පින්වතුනි මේ වගේ ධර්ම දේශනාවකින් ඒ ධර්ම කාරණා අහන්නට සලස්වන්නට ඕනේ. සුතේන අනුග්‍රහ කරන්නට ඕනේ. සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ පින්වතුනි ඒ යෝගාවචරයන්ගේ සම්මාදිට්ඨිය ඍජු කිරීම සඳහා ධර්ම සාකච්ඡා කරන්නට ඕනේ. මේ භාවනා කරනකොට පැන නැගින ධම් ගැටලු සාකච්ඡා කරන්නට ඕනේ. යම් යම් චක්ක සංකා තියෙන ධම් ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඒක චක්ක සංකා දුරු කරන්නට ඕනේ. සමතනුග්‍රහිතය කියලා කියන්නේ හිත නීවරණ ධර්මයන්ගේ මුදවා ගන්නට ඒ සමතෙන් අනුග්‍රහ කරන්නට ඕනේ. විපස්සනා අනුග්‍රහිත කියලා කියන්නේ කෙලසුන්ගෙන් ආශ්‍රවයන්ගේ හිත මුදවා ගන්නට විපස්සනා කරන හැටි කියා දෙන්නට ඕනේ. ඉතින් මේ අවස්ථාවේදී සුතානුග්‍රහිතෙන් අනුග්‍රහ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන් දන්නවා ඇති අපි ගෙදර අඹ පැලයක් හිටවනකොට හොඳ රසවත් මිහිරි ඵලයක් අඹ පැලය අඹ ඇටයක් හොයාගෙන ඒ අඹ පැලේ හිටවලා සත්තුන්ගෙන් ආරක්ෂා කරන්නට ඒ අඹ පැලේ වටේට වැටක් බැඳ ගන්නට ඕනේ. ඒ විතරක් මදි. ඒ අඹ පැලේට හොඳට පෝෂණය ලබන්න වතුර දාන්නට ඕනේ. නිසි කල වතුර දාලා ඒ අඹ පැලේට අනුග්‍රහ කරන්නට ඕනේ. ඒ වගේම ඒ අඹ පැලේ පණු එහෙම ඉන්නවා අයින් කරලා දාන්නට ඕනේ. ඒ වගේම අඹ පැලේ මකුල් දැල් බැඳිලා තියෙනවා නම් ඒවත් අයින් කරලා ඒ අඹ පැලේට අනුග්‍රහ කරන්නට උන ඉක්මනටම වර්ධනය වෙන්න. ඒ වගේ මේ යෝගාවචරයන්ගේ සම්මාදිට්ඨියට ශීලෙන් අනුග්‍රහ කරනවා කියන්නේ හරියට අර අඹ පැලේ වටේට වැටක් බැඳගත්තා වගේ. අනිකුත් වල් සතුන්ට මේ අඹ පැලේ විනාශ කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. තමන්ගේ කය වචන දෙක සීලෙන් ආරක්ෂා කරගන්නකොට අර අඹ පැලේ වටේට හරියට වැටක් බැඳා වගේ ආරක්ෂාවක් සැලසෙනවා. අනුග්‍රහයක් ලැබෙනවා. නිසි කලට අඹ පැලේට වතුරවක් කරනවා වගේ ඒ යෝගාවචරයන්ගේ චිත්තසංතාන ශ්‍රුතමේ ඥානයෙන් දහම් කරුණවල දැනුමින් අනුග්‍රහ දක්වන්නට ඕනේ. ඒ වගේම ඒ සාකච්ඡානුග්‍රහිතේ වශයෙන් යාඹ පැලේ මුල තියෙනවා නම් යම් කිසි පැල ඇති මුල හොඳට පිරිසිදු කරන්නට ඕනේ වල් පැල ඇති අයින් කරලා අඹ පැලේ වැඩෙන්නට අවශ්‍ය මුල සකස් කරලා දෙන්නට ඕනේ. ඒ වගේ සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්නට ඕනේ. ඒ වගේම මේ යෝගාවචරයන්ට සමත වශයෙන් අනුග්‍රහ කරන්නට ඕනේ. හරියට අඹ පැලේ ඉන්න පණුව අයින් කරනවා වගේ. පණුව හිටියත් පින්වතුනි අඹ පැලේ මතුවෙන මතුවෙන දළු ටික කාලා දානවා. ඒ වගේම විපස්සනාවෙන් අනුග්‍රහ කරන්නට ඕනි කොච්චර සමතෙන් අනුග්‍රහ කරාට ඒ පණුව ටික අයින් කරලා පොළ දළු දාලා ආවට පොඩි මකුළු දැල් එහෙම බැඳිලා තියෙන්නට පුළුවන්. ඒ හින්දා ඒ ගහේ දළු කොළ ලියලන ගති අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා විපස්සනාවෙන් අනුග්‍රහ කරලා අර යෝගාවචරයාගේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් ආශ්‍රව අනුසේ දුරු කරන්නට අනුග්‍රහ කරන්නට ඕනේ. මෙන්න මේ අනුග්‍රහ අතරින් අපි 12මාරින 1මාර දක්වා ධර්ම සාකච්ඡා වශයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කළා. මේ වෙනුත් සීලෙන් අනුග්‍රහ ලැබිලා තියෙනවා. ශක්ති ප්‍රමාණයට සමත වශයෙන් විපස්සනා වශයෙන් මේ පින්වතුන් මේ භාවනා කරගෙන යනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ධර්ම දේශනාවක් වශයෙන් සුතමේ වශයෙන් අනුග්‍රහ කරන්නටයි සූදානම් වන්නේ. පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහෝ වුණෑකමින් ධම් ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි බුදු පියාණන් වහන්සේ පංච විමුක්තායතනයක් පෙන්නනවා. හිත විමුක්ත කරගන්නට පුළුවන් අවස්ථා පහක්. මේකෙන් එකක් තමයි පින්වතුනි ධර්ම ශ්‍රවණය. ධර්ම දේශනාවානික ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ජායනා කිරීම, දහම් කරුණු විතර්කණය කිරීම, ඒ වගේම සමත නිමිත්තක් වැඩිම අපි බොහෝ විට දන්නේ අපේ හිතේ චේතෝ විමුක්තියක් ඇති කර ගන්නට නම් සමත නිමිත්ත වඩන්නට ඕනේ කියලා. නමුත් පින්වතුනි ධර්ම දේශනාව හරියට ශ්‍රවණය කරොත් වචනයක් වචනයක් පාසා අර්ථ දැනගනිමින් හොඳට ඒ ධම් ශ්‍රවණය කරොත් තමන්ගේ හිතට ඒ වගේ විමුක්තියක් ඇතිපත් කර ගන්නට පුළුවන් වෙනවා. අංගුත්තර නිකායේ ඒ විමුක්තායතන පහ දක්වලා තියෙනවා. ඉතින් මේ මතක් කරේ හොඳට ඕනෑකමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙහිම හොඳට ධර්ම ශ්‍රවණය කරනකොට ඒ පින්වතුන්ට ආනිශංස ලැබෙනවා. ආනිශංස පහක් සඳහන් කරනවා. අසුතං සුනාති. නොයසූ දේවල් අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේශි. අහපු දේවල් හොඳට පිරිසුදු වෙනවා. කංකං විතරති. සැක සංකා තියෙනවා නම් ඒ සැක සංකා දුරු වෙනවා. දිට්ඨින් උජ්ජකරෝති සම්මා දිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා චිත්ත මනස්ස පසීදති හොඳට සිත පැහැදිලි වෙනවා මෙන්න මේ වගේ ආනිසංශ ඒ ධර්මය හොඳට ශ්‍රවණය කරන පින්වතුන්ට ලැබෙනවා ඒ නිසා බොහෝම ඕනෑකමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ පින්වතුනි මේ වගේ හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්නට සුතමේ වශයෙන් අනුග්‍රහයක් කරන්නට අද දවසේ තෝරාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට දීච්ච ගාථා රත්නයක් මූල පාඨයේ වශයෙන් තියාගත්තේ. මේක ධම්මපදයට අයත් ගාථා රත්නයක්. අපේ ශක්ති ප්‍රමාණයට මේ ගාථා රත්නේ තේරුමත් කොහොමද එහි නිදාන කතාවත් එයින් අපේ ජීවිතවලට යෝගාවචරයන්ට මේ සම්මාදිටිය ඍජු කරගන්නට අනුග්‍රහ කරන්නට ඕනේ කියලා අපේ ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරලා බලමු. පින්තුනි මේ ගාථාවේ සරල තේරුම මුලින්ම සඳහන් කරගත්තොත් උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකං වපානිනා සම්තිමග්ගේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේශිතං ඒ කියන්නේ පින්වතුනි උච්චින්ද සිනේහ මත්තුනෝ කුමුදං සාරධිකං වපානිනා කුමුදු මලක් අතින් කඩා දමන්නාක්ෂේ තමා කෙරෙහි ඇති ස්නේහය තණ්හාව දුරු කරන්නේය සම්තිමේව මග්ගේ බ්‍රූහය නිබ්බාණං සුගතින දේශනම් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදිච්ච ඒ නිවන් මඟම වඩන්නේය පින් පින්තුන් දන්නව ඇති කුමුදු මල් කියන්නේ ඔය පප් කාලේ ඉල් මාසේ ඔක්තෝබර් නොවැම්බර් වගේ මාසවල ඔය වැව් වල පොකුණු වල ඒ මල් පිපෙනවා අන්නේ මලක් අතින් කඩනවා වගේ තමන් කෙරෙහි තියෙන ආත්ම ස්නේහය තණ්හාව දුරු කරන්න කියනවා. බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු නිවන් මඟම වඩන්න කියනවා. මේ ගාථාවේ සරල තේරුම. පින්තුනි දා සර්වජන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරන්ට යෙදිච්ච නිදාන කතාවක් තියෙනවා. සර්වජන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරේ සාරිපුත්තු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය නමක් අරඹයා ගෝලයෙක් අරඹයා. පින්වතුනි හරන් කුලයක තරුණයෙක් ශාසනය කෙරෙහි පැහැදිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් කමඨහනක් ගන්නවා අසුභ කර්මස්ථානේ. බොහොම හොඳට කමඨහන අරගෙන වස්තුම් මාසේ කැලේට යනවා මේ කමඨහන බුදුන්පත් කරගන්නට. හිත කෙලෙසුන්ගේ ආශ්‍රයයන්ගෙන් මුදවා ගන්නට මේ කමටහන වඩන්නට කෙලෙට යනවා. ඉතින් මේ වස්තුන් මාසෙම ගිහිල්ලා ඒ අසුභ කර්මස්ථානය වඩලා තමන්ගේ හිතේ සංසිඳීමක් ඇති වුණේ නැහැ. ඒ කර්මස්ථානය ඒ භික්ෂුවට සප්පාය වුණේ නැහැ. ඉතින් වස්තුන් මාසෙන් පස්සේ ශාරීරික ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා මේ මේ කාරණාව ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ මේ කර්මස්ථානය මට යෝග්‍ය නැහැ, ගැළපෙන්නේ නැහැ, සප්පාය වෙන්නේ නැහැ. මගේ හිතේ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ නැවතත් ඒ කර්මස්ථානෙ පිරිසුදු කරලා කරුණු දක්වලා හොඳට කර්මස්ථානෙ කියා දීලා නැවතත් කැලේට පිටත් කරනවා. නැවතත් මේ භික්ෂුව කැලේට ගිහිල්ලා ඒ කර්මස්ථානෙ වැළුවට තාමත් හිතේ සංසිද්ධීමක් එකලාශයක් ඇති වෙන්නේ නැහැ ආසුභ කර්මස්ථානයේ ආරම්භය. නැවතත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරනවා. ඒ වගේම උපමා අලංකාර දීලා තව තවත් මේ කර්මස්ථානෙ තෙද ගන්වලා ඒ භික්ෂුව නැවතත් කැලේට පිටත් කරනවා. එහෙම ගියත් පින්වතුනි නැවතත් ඒ භික්ෂුවගේ හිත තැම්පත් කරගන්න බැරි වුණා. ඒ කමටහන මුදුන්පත් කරගන්න බැරි වුණා. තුන්වෙනි වතාවේ ආවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ භික්ෂුව සමහර විට බුද්ධ වේනෙය පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ විසින්ම හික්ම යුතු පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේ ළඟට වඩම්මවාගෙන යන්නට ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ හමුවට වඩිනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සීල කාරණා ප්‍රකාශ කර සිටියා. අනින්නනතුරු බුදු පියාණන් වහන්සේ ආශරානුසනානෙන් මේ භික්ෂුව දිහා බලනකොට දැක්කා මේක මේ භික්ෂුව බුද්ධ වේනීය පුද්ගලයෙක්. බුදු පියාණන් වහන්සේට පමණයි මේ භික්ෂුව හික්මවන්නට පුළුවන් වෙන්නේ. කමටහනක් දෙන්නට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කියනවා සාරිපුත්ත ඔබ දැන් යන්න මේ භික්ෂුව බුදු කෙනෙක්ට පමණයි හික්මවන්නට පුළුවන් වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ආශ්‍යානසේ නානෙන් බලනකොට දැක්කා මේ භික්ෂුව ආත්ම 500ක්ම රන්කරු කුලයක ඉපදිලා ඉන්නවා බොහෝම ප්‍රියමනාප අරමුණුයි රත්තරම් භාණ්ඩ වලින් බොහෝම ලස්සන ලස්සන දේවල් හදලා හිත ප්‍රියමනාපයට බර කෙනෙක් ඉතින් මේ මේ භික්ෂුවට සුදුසු අසුබ කර්මස්ථානයේ නෙමෙයි බුදු පියාණන් වහන්සේ නිසා සාරිපුත්‍ර සංශය වැඩියට පස්සේ උන්වහන්සේ මවලා දෙනවා රෝදයක් වගේ විශාල නෙළුම් මලක් රත්තරන් පාට. බුදු පියාණන් වහන්සේ නෙළුම් මල මවලා ඒ භික්ෂුවගේ අතට දෙනකොට ඒ භික්ෂුවට පුදුම සන්තෝෂයක් ඇති වුණා. හිත පැහැදෙනවා. තැම්පත් වෙනවා. ඒ නෙළුම් මලේ පින්වතුනි බොහෝම ප්‍රාණවත් ගතියක්, සජීවී ගතියක් පෙනුනලු. දිය බිඳු වැක්කේනවා. බොහෝම ශිෂ්‍යසක් දැනෙනවා. පින්වතුනි මේ නෙළුම් මල අරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ විහාරයේ කෙළවර තියෙන වැලිගොඩට ගාවට ගිහිලා ඒ වැලිගොඩේ මේ නෙළුම් මල ගහලා පැත්තකින් ඉස්සරහින් ඉඳගෙන පත්කලේ දාලා භාවනා කරන්නට කියලා ලෝහිතකම් ලෝහිතකම් කියලා කසින කර්මස්ථානේ වඩන හැටි බුදු පියාණන් වහන්සේ මතක් කර සිටියා දේශනා කර සිටියා. ඉතින් මේ භික්ෂුවත් බොහෝම සතුටින් මේ නෙළුම් මල අරන් ගිහිල්ලා වැලිගොඩේ ගහලා ලෝහිතකම් ලෝහිතකම් කියලා ඒ කසින නිමිත්ත වඩනකොට ඒ භික්ෂුවගේ හිත නීවරණ ධර්මයන්ගෙන් තොර වුණා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ධානාංග වෙවිලා ඒ ධානයට සමවදිනට හැකියාව ලැබුණා. පෙර පාරමී ශක්ති පුරුදු කරපු කෙනෙක් ධාන බොහෝම ඉක්මනට වශී කර ඕන ඕන වෙලාවට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයට යන්න පුළුවන් දක්වා හිත නීවරණ ධර්මයන්ගෙන් මුදවලා ඒ ධාන ඕන ඕන වෙලාවට ලබා ගන්නට පුළුවන් ශක්තියක් ඇති කරගත්තා. බුදු පියාණන් වහන්සේ ගඳකිලි ඉඳන් මේ භික්ෂුවගේ හිත වැඩ කරන හැටි බොහෝ මුනන්දින් බලාගෙන ඉන්නවා. බුදු පියාණන් වහන්සේ දකිනවා දැන් නීවරණ ධර්ම ටික දුරු වෙලා මේ භික්ෂුව ඒ ධානවල වශීභාවයෙන් ධාන ක්‍රීඩා කරමින් සිටිනවා. බුදු පියාණන් වහන්සේ බැලුවා මේ අවස්ථාවේ මේ භික්ෂුවට විපස්සනාවට හරවන්න විපස්සනා කර්මස්ථානයක් කියා දුන්නොත් හොඳයි කියලා. අර භික්ෂුව ධානයේ ඉන්නකොටම අර වැලිගොඩේ තිබුණ මල ක්‍රමක්‍රමයෙන් පරවෙන්නට අදිෂ්ඨාන කරා. ක්‍රමක්‍රමයෙන් පර වෙලා මැලවෙන ස්වභාවයටපත් වුණා. අර භික්ෂු පින්වතුනි ඒ ධ්‍යානෙ නැකිටලා අර මල දිහා බලනකොට දැක්කා ඒ මල පර වෙලා තියෙනවා. එතකොට මෙයාගේ හිත අර නීවරණ ධර්මයන්ගෙන් මිදලා තිබු නිසා හොඳට මගේ කයත් මේ වගේ නේද කියලා අර තමන්ගේ කයත් උපමා කරගෙන ඒ විනාශ වෙන ස්වභාවය තමන්ගේ කයට අරමුණු කරගෙන විදර්ශනා වැඩුවා. එතකොට පින්වතුනි ඒ අසල පොකුණක ළමයි වගේක් අර පිපිච්ච නෙළුම් මල් ටිකක් කඩලා ගොඩ තියලා තියෙනවත් දැක්කා. මේ අවස්ථාවේදීත් මේ භික්ෂුව කල්පනා කරනවා මේ ගොඩ තියෙන මල් ටික සියල්ලම පර වෙලා අර වතුලේ තියෙන මල් බොහෝම සිසිලසට හොඳට පිපිලා පවතිනවා. මේ කයත් මේ වගේ වෙනස් වෙනව නේද කියලා ඒ භික්ෂුවට ඒ වෙනස් වීමේ සංඥාව හොඳට එළඹ සිටියා. අන්නේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ආලෝකයක් විහිදුවලා ඒ භික්ෂුව ඉදිරියේ වැඩවින්නවා වාගේ පෙනෙන්නට සලස්සලා මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකං පානිනා සම්තිමග්ගමේව බ්‍රූහය නිබ්බාණං සුගතේන දේශිතං හරියට සරත් කාලේ පිපිච්ච කුමුදු මලක් අතින් කඩලා දානවා වාගේ මේ තමා කෙරෙහි තියෙන ස්නේහේ තණ්හාව දුරු කරන්න බුදු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු නිවන් මඟම වඩන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර සිටියා. අන්නේ අවස්ථාවේදී හිත විපස්සනාවට නඟලයේ භික්ෂුවගේ චිත්තසංතාන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදලා උතුම් වූ අරිහත් භාවයටපත් වුණා. මෙන්න මේක තමයි පින්වතුනි ගාථා රත්නේ දේශනා කරන්ට යෙදිච්ච නිදාන කතාව වෙන්නේ. බලන්න පින්තුනි ඒ භික්ෂුන් වහන්සේ දක්ෂභාවය හදාගත් අර පර වෙන මලක් බාහිර වෙනස් වෙන ස්වභාවයක් දිහා දැකලා තමන්ගේ කයත් මේ ස්වභාවයයි නේද කියලා ඉම මේව කයන් උපසංහරති තමන්ගේ කයත් මේ ස්වභාවය මෙන් පවතිනවා නේද කියලා දැකගෙන ඒ හිත විපස්සනාවට දාන්න ශක්තියක් හදාගත්තා බලන්න පින්වත්නි අපි කොච්චර දැකලා තියෙනවද පරවෙන මල් නමුත් අපේ හිත එහෙම වෙනස් වීමක් අත්දැකලා තියෙනවද හිර නගිනවා බහිනවා කොළ වැටෙනවා වෙනස් වෙනවා නමුත් පින්වතුනි බලන අර භික්ෂුවේ යෙවෙනකොට හිත හොඳට නීවරණ ධර්මයන්ගෙන් යටපත් වෙලා තිබුණේ ධානයෙන් නැකිටලා ඉන්නකොට හොඳට හිත තැම්පත් වෙලා නීවරණ ධර්ම යටපත් වෙලා තිබුණේ අර පුංචි දේ දැක්ක නිසා වෙනස් වෙන අරමුණ තමන්ගේ කයත් මේ ස්වභාවය නේද කියලා හොඳට වැටහුණා ප්‍රඥාවට අහු වුණා. ඒ නීවරණ ධර්ම දුරු වෙච්ච මනස නිසා එකඟ වෙච්ච මනස නිසා ඒ භික්ෂු විපස්සනා වඩලා ඒ උතුම් අරිහත්ත්වය ලබා ගත්තා. බලන්න පින්වතුනි තමන්ගේ ජීවිතය තුළින් මේ වගේ හොඳට ඒ වගේ ગાත ඇහෙනකොට තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ලං කර ගන්නට නිතරම උත්සාහවත් වෙන්න ඕනේ. මේ වගේම පින්වතුනි තවත් බුද්ධ කාලේ කතාවක් තියෙනවා කේමාබිෂව ගැන. කේමාබිෂව කියලා කියන්නේ පින්වතුනි බිම්බිසාර රජතුමාගේ අග්‍රමහේෂිකාව. බුදු පියාණන් වහන්සේ බහැ දකින්න ගියන බිම්බිසාර රජතුමා වේළුවනාරාමේ පූජා කරා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා. නමුත් කේමාබිෂව රූපමදෙන් මත් වෙලා හිටියේ. ඒ රූපේ දොස් කියනවා කියලා බුදු පියාණන් වහන්සේ බලන්න ගියේ නැහැ. බිම්බිසාර රජතුමා උපායක් හෙදුවා ඒ වේළුවනාරාමේ අශිරිය ගැන ගීත වගයක් ඒ විසවට ඇහෙන්න සලස්වාට පස්සේ ඒ කේමා විසව බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න වඩම කරනවා. බණ කී කියා ඉන්නකොට එනවා දකිනවා. බුදු පියාණන් වහන්සේ ඈත ඉඳන් එන කේමා විසව දකිනකොට අදිෂ්ඨානයක් කරන බුදු පියාණන් වහන්සේගේ පිටුපසින් කේමා විසවට වඩා බොහෝම ලස්සන රූප සම්පත්තියක් ඇති දිව්‍යාංගනාවක් බඳු ස්ත්‍රී රූපයක් මවලා බුදු පියාණන් වහන්සේට පවන් සලමින් සිටින ආකාරයට ඉතින් මේක කේමා බිසෝ දකින්න මටත් වඩා බොහෝම ලස්සන ස්ත්‍රියක් බුදු පියාණන් වහන්සේට පවන්සලනවා. මෙයාගේ හිත බොහෝම ඒ දිහාට නැඹුරු වුණා. බුදු පියාණන් වහන්සේ දේශයට නැඹුරු වුණා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ස්ත්‍රී රූපේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජරාවටපත් වෙන ආකාරය වයසට යන ආකාරයටපත් කරා. කීමා බිෂෝ තීරුම් ගත්තා ඒකෙන් කර්මස්ථානයක් වශයෙන් මගේ කයත් මේ ස්වභාවය නේද කියලා හොඳට තේරුම්ගෙන ඒ කෙලසුන්ගේ ආශ්‍රවයන්ගේ හිත මුදවා ගත්තා. කේමා බිෂව කියන්නේ ඒ රහත් මෙහෙණින් වහන්සේලා අතර අග්‍ර ශාවිකාව ප්‍රඥාවෙන් අග්‍ර ශාවිකාවක් බවට පත් වුණා අග්‍ර ශාවිකාවක් බවට පත් වෙන තරම් පාරමී ශක්තියක් සම්පූර්ණ කරලා තිබුණා පින්වතුනි බලන්න තමන්ගේ ජීවිතය තුළින් මේ වගේ ආත්ම ස්නේහය තමා කෙරෙහි තියෙන තණ්හාව දුරු කරගන්නට පුළුවන් නම් හික්මවා ගන්නට පුළුවන් නම් අපිටත් ශක්ති ප්‍රමාණයට අපේ චිත්තසංතාන කෙලසුන්ගේ ආශ්‍රවයන්ගෙන් මුදවා ගන්නට පුළුවන් වෙනවා. බලන්න පින්වතුනි අපි දානයක් දෙනකොටත් ශීලයක් ආරක්ෂා කරනකොටත් භාවනාවක් කරනකොටත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ආත්ම ස්නේහය දුරු කර ගන්නට පුළුවන් වෙනවා. බොහෝම අමාරුවෙන් තමයි පින්වතුනි අපි ධන දහාන්‍ය භෝග වස්තු ඒක රාශී කරන්නේ. තමන්ගේ දරුවන්ට තමන්ට අඳින්න පළඳින්න කන්න බොන්න ටිකක් හොයාගන්න බොහෝම දුක් මහන්සිය අපි උපයා ගන්නවා. එහෙම උපයාගත්ත දෙයක තියෙන තෘෂ්ණාව ස්නේහය බොහෝමයි. Tamanට පුළුවන් නම් ඒ දේ අතහරින්නට අනුකම්පාවෙන් හෝ වේවා පූජා බුද්ධියෙන් හෝ වේවා සිල්වතුන්ට ගුණවතුන්ට මේ සුදුසු විදිහට පරිත්‍යාග ගුණ ධර්මයක් දානමය පුණ්‍ය කර්මයක් කරනකොට එහෙම නැත්නම් අනුකම්පාවෙන් දුගී මගේ යාචකයෙක්ට යම් කිසි පරිත්‍යාගයක් කරනකොට තමන්ගේ හිත බොහෝම සතුටටපත් වෙනවා. අර ස්නේහය ක්‍රමක්‍රමයෙන් තදංග වශයෙන් දුර වෙන පටන් ගන්නවා. ආත්ම ස්නේහය, තෘෂ්ණාව, දාන ආදී කුසල කර්ම කරනකොට පවා. පින්වතුනි බලන්නේ වගේ ආමිෂ වශයෙන් වස්තු භෝග දන් දෙනකොට ඒ වගේමයි සමහර පින්වතුන් තමන්ගේ ලේ දන් දෙනවා, තමන්ගේ ශරීරයේ කොටස් දන් දෙනවා, වකුගඩු දන් දෙනවා, ඇස් දන් දෙනවා මේ වගේ තමන්ගේ ශරීරයේ කොටස් දන් දෙන්න පවා දක්ෂභාවය හදා ගන්නවා. බලන්න මේ පින්තුන්ගේ චිත්තසංතාන තුල මේ මොහොතට තදංග වශයෙන් ආත්ම ස්නේහය ක්‍රමක්‍රමයෙන් දුර වෙන පටන් ගන්නවා. ඒ වගේම සමහරු ජීවිතේම පූජා කරනවා, ජීවිතේම දන් දෙනවා. මේ පින්වතුන් අහලා ඇති බෝධිසත්වයන් වහන්සේ ශස ජාතකයේදී ඒ ජීවිතේම පූජා කරපු ආකාරය පින්වතුනි ශස ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ ශස පඬිතයන් වශයෙන් උත්පත්ති ලැබනවා හාවෙක් වෙලා. යාළුවෝ කිහිප දෙනෙක් හිටියා හිවලෙක් හිටියා නරියෙක් නරියෙක් හිවලා කියන්නේ නරියට. ඒ වගේම මස් කාවෙක් හිටියා. ඒ වගේම වඳුරෙක් හිටියා. මේ තුන්දෙනා බොහෝම යාළුවෙක්. දවසක් මේ ශස පඬිතයන් වහන්සේ ඒ හාව පුරහඳ බලනකොට අද පොහොය දවස කියලා දැනගෙන යාළුවන්ට කතා කරලා කියනවා සිල් සමාදන් වෙමු කියලා. ඒවා සමාදන් වෙමු. අපේ අපේ සීලයක පිහිටලා අපේ අපි තුලින් යමක් දන් දෙමු කියලා. මෙහෙම කියලා කට්ටියම පෙහෙවස් සමාදන් වෙලා ඒ කිනා කිනා ගොදුරු ගන්න ස්ථානෙට ගිහිල්ලා ධාර්මිකව සිවලා තලගොයි මසක් හොයාගෙන එනවා. කරවල ටිකක් හොයාගෙන එනවා. මස්කෝව මස්කාවා මාළු වැලක් හොයාගෙන එනවා ධාර්මික විදිහට. වඳුරා මී පැණි මී අඹයක් හොයාගෙන එනවා. හාව කල්පනා කරනවා මට තනකොළ මගේ ආහාරය තනකොළනේ. ඉතින් මේක දුගියෙක් මගේ යාචකෙක් ආවොත් තනකොළ දීලා හරියන්නේ නැහැ. මං කවුරු හරි ඉල්ලා ගන්න ආවොත් මගේ ජීවිතේම මස්තිකම් පූජා කරනවා කියලා. අන්න මේක දැක්කා මේ ශීල තේජස දැක්කා ශත්‍ර දෙවියෝ. පාණ්ඩු කම්බල පාණ්ඩු කම්බල ශෛලසනේ පාණ්ඩු කම්බල ශෛලාසනේ උණු උනා කියනවා. ශක්‍ර දෙවියෝ මේ මේ පිරිසගේ සීලය පරීක්ෂා කරන්න යාචකයෙක්ගේ වෙස් අරගෙන ශිවල ගාවට ගියා. ආ බොහෝම හොඳයි බොහෝම හොඳයි ආහාර ටිකක් මං ගාව තියෙනවා කියලා ශිවලා අර තලගොයි මසයි කරවලයි දෙන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී යාචකයා මම පස්සෙන් නම් කියලා වඳුරා ගාවට ගියා. වඳුරත් ගාවට ගිහිල්ලා කියන මට ආහාර ටිකක් අවශ්‍යයි මොනවා හරි කන්න තිබ්බොත් හොඳයි කියලා. ආ හොඳයි මං ගාව මේ අබයක් තියෙනවා දෙන්නම් කියලා වඳුරා පොරොන්දු වුණා. ආ ඉන්න තව ටිකක් මං වෙන වෙලාවක එන්නම් කියලා මස්කාව ගාවට යනවා. මස්කාවත් කියනවා මාළු වෙලක් තියෙනවා ඒක දෙන්න පුළුවන් කියලා. අන්තිමේටම හාව ගාවට යනවා. හාව කියනවා මට නම් දෙන්න දෙයක් නෑ. මට මට පුළුවන් මගේ ජීවිතේ පූජා කරන්න මස් ටික ඔබතුමාට දෙන්න කොහොමද කියලා අහනවා. එහෙනම් ගිනි ගොඩක් ගහන්න කියනවා. මම ඒ ගිනි ගොඩට පයින්නම් එතකොට ඒ මස් කුළුසගෙන කන්න පුළුවන් කියලා. ඊට පස්සේ හාවා ගිනි ගොඩට පයින්න හැබැයි පිච්චෙන්නේ නැහැ බොහොම සීසලසක් ගෑනේ. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ යාචක විසින් ඉවත් වෙලා ශක්‍ර දෙවියන් වහන්සේ වශයෙන් පෙනී හිටලා ඒ හාව අරගෙන එදා හඳේ ඇඳයි කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් බලන්න පින්විතනි මම මතක් කරේ ඒ දානේ ත්‍රිභේදාකාර දානය දාන පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා ආමිෂ වශයෙන් දන් දෙන්න පුළුවන් වස්තු භෝග ඒ වගේම තමන්ගේ ශරීරාංග ඒ වගේම තමන්ගේ ජීවිතේම බලන්න පින්තුණි කෙනෙක් තමන්ගේ ජීවිතේම දන් දෙන්න තරම් ආත්ම ස්නේහය දුරු කරගන්න පුළුවන් නම් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ තණ්හාවේ ස්නේහය කොච්චර ප්‍රහාණයක් වේද මේ දානි වශයෙන් සලකනකොට බලන්න පින්තුනේ එදා තිරිසන් සත්‍යය පවා පොහොය දවසට සිල් සමාදන් වෙලා තියෙනවා. බලන්න පින්තුනේ එදා තිරිසන් සත්‍යය හැම සිල් සමාදන් වුණා නම් අපිට අද පංචශීලිය ආරක්ෂා කරගන්න බැරිද? නිත්‍ය ශීලයක් වශයෙන්. සතුන් නොමර සොරකම් නොකර කාමේ වර්ධවා නොහැසිර බොරු නොකියා මත්පැන් පානය නොකර නිත්‍ය ශීලයක් වශයෙන් පංචශීලිය ආරක්ෂා කරගන්න පුළුවන් නම් අන බොහෝම වටිනා මනුෂ්‍ය ජීවිතයක්. බලන්න පින්වතුනි අපි කවදාවත් කැමති නෑ තමන් මැරෙනවට කෙනෙක් තමන්ව මරන්නා තමන් අකමැති අන්න තමන්ව උපමා කරගෙන තමන් තමන්ගේ ජීවිතයට තියෙන ආශාව උපමා කරගෙන අනිත් අය ප්‍රාණඝාතයෙන් වළක්වා ගත්තොත් අනිත් අය පරපණ නාශ අනිත් සත්වයන් මරණයටපත් නොකළොත් ඒ වගේම තමන් බොහෝම අකමැති තමන්ගේ වස්තුව තව කෙනෙක් හොරෙන් ගන්නවට ඒ වගේම අනිත් අයගේ වස්තුව හොරකම් නොකර සිටියොත් ඒ වගේම තමන් අකමැති තමන්ගේ කාම වස්තුන් අනිත් අය පරිභෝග කරනවට ඒ නිසා අනිත් අයගේ කාම වස්තුන් තත් තියාගෙන නැතුව කාම මිත්‍යාචාරය නොකර හිටියොත් ඒ වගේම බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් තමන් මුලාවටපත් වෙලා තමන් බිඳිලා ඒ වගේම හිස් වචනෙන් තමන්ගේ කාලය ගත කරලා ඒ වගේම අවඩ වෙනවට තමන් අකමැති. ඒ වගේම මේ පිංගතුන් අනිත් අයත් බොරු කේලමින් හිස් වචනෙන් අනිත් අයට දුකක් හිංසාවක් පීඩාවක් නොදුන්නොත් අන්න තමන්ගේ කය වචන දෙක බොහෝම ආරක්ෂා වෙනවා. තමන් උපමා කරගෙන අනිත් අයට අභයක් දෙනවා. බියකින් තොරව ජීවත් වීමට ඉඩ සලස්වනවා. දානයක් වශයෙන් පින්වතුනි අපි ආමිෂයය යතහැරියේ. සීලයක් රකිනකොට අපි සියලු සත්වයන්ට බයක් නොදෙනසේ සියලුම සත්වයන්ට අභයක් දෙනවා. අන්න මේ ආකාරයට පින්වතුනි තමන්ගේ කය වචන දෙක හොඳට හික්මවා ගත්තට පස්සේ තමන්ගේ හිත සංවර කරගන්නට ඕනේ. චිත්තසංතාන සංවර කරගන්නට ඕනේ. මේ සඳහා පින්වතුනි සමත වශයෙන් විපස්සනා වශයෙන් තමන් භාවනා කරන්නට ඕනේ. මොකද පින්වත්නි අපේ චිත්තසංතාන නිතරම නීවර ධර්මයන්ගෙන් පිරීලා පවතින්නේ. විතක කාමච්ඡන්දය, ව්‍යාපාදේ, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්ගෙන් තමන්ගේ චිත්තසංතාන අපිරිසිදු වෙලා පවතින්නේ. කාමච්ඡන්දය අපේ හිතේ විවිධාකාර ආශාවල් පැන නගිනවා අපිට පාලනය කරගන්නට බෑ. හරියට වතුර කඩක් පාට කළා වගේ විවිධ පාට සායම් වතුර කඩකට දැම්මට පස්සේ වතුර කඩ පාට වෙලා තියෙනවා වගේ. විතක පිංගතුණි අපේ හිතේ ව්‍යාපාදය, තරහව, ක්‍රෝධය, ඇති වෙනවා. එතකොට පින්වත්නි හරියට වතුර කඩක් නටනවා වගේ උණු වෙලා නටනවා වගේ වතුර දියක් දිය උණු වෙලා නටන නටන දියක් වගේ ජලයක් වගේ විතක පින්වත්නි අපේ චිත්තසංතාන තීන මිද්දය නිදිමතකම අලසකම හිතට ඇවිල්ලා එතකොට පින්වත්නි හරියට අර අඩිය පේන්නේ නැති දියසෙවිල් බැඳිච්ච වතුර කඩක් වගේ සමහර වෙලාවට අපේ හිත විසිරිලා වික්ෂිප්ත භාවයටපත් වෙලා විවිධාකාර ආරම්මණයන් ඔස්සේ හිත විසිරිලා හරියට දිය රැලි නගින ජල කඩක් වගේ අඩිය පැහැදිලිව පේන්නේ නැහැ. සමහර වෙලාවට අපේ හිතේ සැක සංකා බහුල වෙලා විචිකිච්ඡාව තමන්ගේ සීලය පිළිබඳ සැක බුද්ධ රත්නය පිළිබඳ සැක ධර්ම රත්නය පිළිබඳ සැක සංඝ රත්නය පිළිබඳ සැක තමන්ගේ භාවනා ක්‍රමයේ ගැන සැක පුදුමාකාර ශක සංකා තමන්ගේ හිතේ බහුල වෙලා හරියට දිය කඩක් බොර වුණා වගේ මඩ වුණා වගේ අඩිය පැහැදිලිව පේන්නේ මේකට පින්වතුනි අපි නිතරම උපක්‍රමයක් වශයෙන් සමතකමටහනක් ඇසුරු කරන්නට ඕනේ. තමන් පුරුදු කරගෙන ඉන්නවා නම් තමන්ගේ හිත පිරිසුදු කරගන්නට එක්කෝ බුදුගුණ භාවනාවක් වේවා එක්කෝ අසුභ භාවනාවක් වේවා එක්කෝ මරණානුස්සති භාවනාවක් වේවා එක්කෝ මෛත්‍රී භාවනාවක් වේවා ආනාපාන සති භාවනාවක් වේවා ශක්මන් භාවනාවක් වේවා තමන් පින්වතුනේ අරමුණේ හොඳට හිත එකඟ කරගන්නකොට නැවත නැවත හිත තැම්පත් කරගන්නකොට අර නීවර ධර්ම ක්‍රමක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා ඔන්න ආනාපාන වගේ අරමුණක් ගැන අරගෙන විස්තර කරගත්තොත් ඔන්න ආශ්වාසය කරනකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉන්නවා ප්‍රශ්වාසය කරනකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉන්නවා එක මොහොතක් තමන් ආශ්වාසය කරනකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉන්නවනම් ඒ අවස්ථාවේදී කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමිද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහම පහළ වෙන්නේ නැහැ. එක ප්‍රාශ්වාසයක් තමන් බොහෝම සිහියෙන් දැනුවත් වෙන්නවනම් ඒ අවස්ථාවේදීත් නීවරණ ධර්ම පහම පහළ වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් අඛණ්ඩව ඒ අරමුණේ හොඳට හිත කීකරු කරගන්න, තැම්පත් කරගන්න අර නීවරණ ධර්ම දුරු වෙනවා. නමුත් පින්වතුනි අපි සංසාරයක් පුරාවටම අපේ චිත්තසංතාන කෙලෙසුන්ගේ ආශ්‍රයයන්ගෙන් බරිත වෙලා පවතින්නේ. ඒ නිසා අපේ හිත නිතරම අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා. සමහර විට අනාගතය ගැන සැලසුම් හදනවා. සමහර විට අතන මෙතන ගැන කල්පනා කර කර ඉන්නවා. සමහර විට අරයා මෙයා ගැන හිත හිතා ඉන්නවා. නීවර ධර්ම වලින් ගත කරනවා. නැවත නැවත හිත කීකරු කර ගන්නකොට අර අරමුණු තුල හිත හොඳට තැම්පත් වෙනවා. හරියට කැලේ අල්ලාගෙන ආපු කුළු වස්සෙක් වගේ ඒ හිත අකීකරු කම්පානවා. කැලෙන් කුළු ගුණෙක් අල්ලගෙන ආවට පස්සේ ඒ කුළු ගුණා හික්මවා ගන්නට පින්වතුනි ගම් මැද්දේ ලොකු කණුවක බඳිනවලු. කණුවක හොඳට ශක්තිමත් කඹයකින් බැඳලා පස්සේ මුලදී ඒ කුළු ගුණා කුළු ගති පානවා. වරමන්ද කඩා ගන්න අහට මේට පනිනවා ගොරවනවා. ඉතින් පින්වතුනි මෙහෙම පුළුවන් තරම් කුළු ගති පාලා යම් වෙලාවක ඒ කුළු ගුණාටම ඒක එපා වෙලා යම් අවස්ථාවක අර කනුව ළඟම ළඟම වැටිලා ලගිනවා. ඒ වගේ පින්වතුනි අපේ හිතත් හරියට කුළුගුණෙක් වගේ අරමුණක තැම්පත් කරගන්නකොට උන ආයෙත් හිත පිටපයින්නවා. හුස්ම රැලි දෙක තුනක් හොඳට හිත කීකරු කරගන්නකොට ආයෙත් උන හිත පිටපයින්නවා. මුලදී මේ වගේ කුළු ගති පහනවා. නමුත් නැවත නැවත සත්පුරුෂයෙක් වගේ මේ මූල කර්මස්ථානෙම ඇසුරු කරන්න ඇසුරු කරන්න නැවත නැවත මානසිකාරය පවත්වන්න විතක්කේ යොදන්න යොදන්න අවධානය වැඩි කරගන්න වැඩි කරගන්න අර හිතට මෙපා වෙලා හොඳට භාවනා කර්මස්ථානයේ නැමැති කණුවේ ළඟ ඒ හිත නවතිනවා සතිය නැමැති කඹෙන් තමයි ඒ හිත බඳන්නේ අන්න සතියෙන් හොඳට ඒ චිත්තසංතාන එකඟ වෙනකොට ඒ හිත හොඳට නීවරණ ධර්ම යටපත් වෙනවා පින් ඇදුනේ ආනාපාන වගේ අරමුණක් ගත්තාම ආශ්වාස ප්‍රශ්වාසය ගැන අවදිභාවයෙන් ඉන්නකොට හොඳට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න ඒ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා. විපරිණාමයේ ස්වභාවයටපත් වෙනවා විනාශ වීමේ ස්වභාවයටපත් වෙනවා. අවසානයේ පස්සම් භයං කාය සංකාරං කියන හොඳට ආශ්වාස ප්‍රශ්වාස දෙක කීකරු වෙන්න පටන් ගන්නවා. තියෙනවාද නැද්ද කියලා නොදැනෙන මට්ටමටම හොඳට ආශ්වාස ප්‍රශ්වාස දෙක තැම්පත් වෙන්න පටන් ගන්නවා. පින්වතුනි මෙහෙම මෙහෙම යෝගාවචරයේක එක දිගට හොඳට භාවනා කරනකොට ආශ්වාස ප්‍රශ්වාස කීකරු කරගන්නකොට සමහර යෝගාවචරයන්ට හොඳට ඒ තැම්පත් භාවයේම භාවනාව ඉඳ ගන්නකොටම පටන් ගන්න පුළුවන්. නමුත් සමහර විට හිතේ විසිරෙන ගතිය આવොත් හිත කලබල වෙන ස්වභාවොත් ස්වභාවයන් આવොත් විවිධ ජීවිතය අත්දැකීම් වලට මුහුණ දෙන්න උනොත් නැවත ඒ හිත කැළඹෙන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවක පින්වතුනි අකුසල විතර්ක තමන්ගේ හිතට පහළ වුණොත් බුදු පියාණන් වහන්සේ ওই විතක්ක సంతාන වගේ සූත්‍රවල ඒ වගේ අකුසල විතර්ක දුරු කරගන්න ආකාර පහක් දේශනා කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපේ භාවනා අරමුණක මේ වගේ හිත තැම්පත් කරගන්න උට අපේ හිතට අකුසල විතර්ක එනවා නම් මුලින්ම කරන්න කියනවා ඒ අකුසල විතර්ක කුසල විතර්කයක් මාර්ගයෙන් බැහැර කරන්නද කියලා. අපේ හිත විවිධාකාර රාගයන්ගෙන් මත් වෙලා විවිධාකාර ආශාවෙන්ගෙන් මත් වෙලා හිත වික්ෂිප්ත වෙනවනම් අසුභ භාවනාව වගේ කුසල අරමුණක් මෙනෙහි කරලා ඒ අකුසල විතර්ක දුරු කරගන්න කියනවා. සමහර විට අපේ හිත ව්‍යාපාදයෙන් හොඳටම කිපිලා ක්‍රෝධ බහුල නම් මෛත්‍රී භාවනාවක් වගේ ඒ කුසල අරමුණක් වඩන්න කියනවා. සමහර විට අපේ හිත හොඳටම අලසකමින් කම්මැලිකමින් මත් වෙලා තියෙනවනම් මරණානුස්සති භාවනාවක් වගේ මම දැන් මැරෙයිද දන්නේ නැහැ කියන මේ මරණානුස්සති භාවනාව වඩලා හොඳට හිත තැම්පත් කරගන්න කියනවා. මේ වගේ පින්වතුනි මේ ප්‍රතිපක්ෂ ධර්මය අකුසල විතර්කේ කුසල අරමුණක් මගින් ප්‍රතික්ෂේප කරලා අර අකුසල විතර්ක දුරු කරගන්න ක්‍රමයක් දේශනා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙම හිත තැම්පත් වෙන්නේ නැත්නම් ඒ අකුසල විතරක තාමත් හිතට බාධා කරනවා නම් ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල විතරකයන්ගේ ආදීනව සලකන්න කියනවා මේවා අකුසල් සහගතයි පාප සිතුවිලි කියලා ඒ අකුසල් විතරකයන්ගේ දොස් දකින්න කියනවා අර මුලදී අකුසල් විතරකයක් කුසල් විතරකයකින් ප්‍රතික්ෂේප කරනකොට උපමාවක් දෙනවා බුදු පියාණන් වහන්සේ හරියට වඩුවෙක් විශාල ඇණයක් අයින් කරන්න තව කුඩා ඇණයක් ඉදින්ට තියලා ගහනවා වගේ ඔය ලී ලී පුටු හදලා තියෙන තැන්වල පින්වතුනි පුටු වල කකුල් සම්බන්ධ වෙන තැන්වලට ලී ඇණයක්ම සම්බන්ධ කරලා තියෙනවා. සමහර විට ඒ පුටුව එහෙම හෙල්ලෙනවා නම් ඒ ලී ඇණේ දිරලා ගිහිල්ලා කැඩලා ගිහිල්ලා. ඒ අවස්ථාවේ වඩුව කරන්නේ තවත් ඒ වගේම ලී ඇණයක් සකස් කරලා එතනට තියලා ගහනවා. එතකොට අර කැඩිච්ච ලී ඇණේ පැන්නිලා අර අලුත් ලියන එතනට ගිහලා හොඳට සෙට් වෙනවා, සවිමත් වෙනවා, සම්බන්ධ වෙනවා. ඒ වගේ අර අකුසල විතර්කයක් කුසල් විතර්කයක් මාර්ගයෙන් ප්‍රතික්ෂාපන ප්‍රතිස්ථාපනය කරනකොට හිත හොඳට කීකරු වෙනවා. එහෙමත් හිත කීකරුුන් නැත්නම් තමයි ආදීනව සලකන්න කියන්නේ හිත ඒ සිතුවිලි අකුසල සිතුවිලි මේක Tamanට අනර්ථකාරී සිතුවිලි දුක් විපාක දෙන සිතුවිලි කියලා කල්පනා කරන්න කියනවා. බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. හරියට බොහෝම ලස්සනට ඇඳ පැළඳගෙන නාලා කියලා ඉන්න තරුණයෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේවා ඒ ස්ත්‍රියගේ හෝ පුරුෂයෙක්ගේ පිටේ බලුකුණක් හරි මැරිච්ච මලකුණක් හරි එල්ලුවොත් මැරිච්ච සර්පකුණක් හරි ඒ කරේ එල්ලුවොත් කොච්චර අප්‍රසන්න භාවයක් ඇති කරගන්නවද පිළිකුල් භාවයක් ඇති කරගන්නවද අන්න ඒ වගේ තමන්ගේ හිතට එන අකුසල විතර්ක ආදීනව සලකලා ඉවත් කරගන්න කියනවා එහෙමත් කුසල් අරමුණකින් ප්‍රතික්ෂේපුණෙත් නැත්නම් මේ වගේ ආදීනව සලකලා ප්‍රතික්ෂේපුණෙත් නැත්නම් මේ අකුසල විතර්ක අසති අමනසිකාරයට ලක් කරන්න කියනවා ගණන් ගන්න නැතු වෙන්න කියනවා උපමාවක් දෙනවා අපි අකමැති පුද්ගලයෙක් ඉස්සරහට එනවනම් රූපයක් දකිනවනම් අපි අහක බලා ගන්නවා බිම් බලා ගන්නවා ඒ වගේ ඒ අකුසල විතර්ක හිතේ නැගිනවනම් තමන් ඒ අකුසල විතර්ක අසති අමනසිකාරයට ලක් කරලා තමන්ගේ හිත තැම්පත් කරගන්න කියනවා කීකරු කරගන්න කියනවා. එහෙමත් උන්නේ නැත්නම් ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ ආකාරයට ඒ විතක්ක සම්පාන සූත්‍රයේ තවත් ක්‍රම කිහිපයක් සඳහන් කරනවා. මෙන්න මේ ආකාරයට තමන්ගේ චිත්ත සම්පාන ඒ නීවරණ ධර්ම බාධා එනකොට හොඳට තැම්පත් කරගත්තට පස්සේ යම් කිසි අවස්ථාවක හොඳට පස්සම්බයං කාය සංකාරම් මට්ටමට හිත හොඳට කීකරු වෙනවා තැම්පත් වෙනවා බලන්න පින්වතුනි එතකොට හොඳට හිත තැම්පත් වුනහම කීකර වුනහම මේ නීවරණ ධර්ම බාධා නැති වුනහම තමන් ඉන්න ඉරියව්වට බොහෝම අවදි භාවයකින් දැනුවත් භාවයකින් ඉන්නකොට අර සමතේදී නම් අපි සිද්ධ කරේ එකම අරමුණක හිත තැම්පත් කරගත් එක. නමුත් විපස්සනා කරනවා කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ අවදි භාවය එන්නෙන් වැඩි කරලා වර්තමානයේක යමක් ප්‍රකට වෙනවද දැනුවත් භාවයකින් ඉන්න ඕනේ. වෙනස් වන අරමුණු අතර තමන්ගේ හිත අවදිභාවයෙන් දැනුවත්භාවයෙන් පවත්වනවා. අරමුණු විනිවිද දකිනවා. අරමුණක් පාසා වෙනස් වන ස්වභාවය පිරිසිඳ අවබෝධ කරගන්නවා. එකඟ වෙච්ච හිතින් තමන්ගේ නිරියව්ව පිළිබඳව අවදිභාවයෙන් හිටියොත් අටුවාචාරින් වහන්සේලා දේශනා කරන යථාපාකට විපස්සනා බිනිවේෂෝ විපස්සනාවට බැසගන්නේ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැසගන්නේ. බොහෝම හොඳට තමන්ගේ ඉරියව්ව දෙසට අවදිභාවයෙන් ඉන්නකොට Tamanට ඔන්න ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුවන්. තද වෙන ගතියක්, සැහැල්ලු ගතියක්, හුනුසුම් ගතියක්, සිසිල් ගතියක්, කම්පන චංචල ගතියක්. එහෙම නැත්නම් ආයතන හයේ හිතේ ඇති වෙන්න පුළුවන් චිත්ත රූප ඇති වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශබ්ද ඇහිලා නැති වෙන්න පුළුවන්. ගන්ධ රස පහස විවිධාකාරයෙන් මතුවෙන්න පුළුවන්. තමන් මොන අරමුණ ප්‍රකට වුණත් තමන්ගේ අවදි භාවය කඩා ගන්නේ නැතිව ඒ අරමුණෙන් අරමුණට බොහෝම දැනුවත් භාවය වර්ධනය කරගන්නට ඕනේ. අනේ එතකොට පින්වතුනි තමන්ගේ හිත ක්‍රමක්‍රමයෙන් අරමුණක් අරමුණක් පාසා තදංග වශයෙන් හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් වෙනව පමණක් නෙමෙයි අරමුණු විනිවිද දකින්න පුළුවන්. මුලදී පින්වතුනි අපි පෞද්ගලික ලක්ෂණයි හොඳට අවදිභාවයකින් ඉන්නේ මානසිකාරයකින් විතක් යොදමින් අවදිභාවයකින් සිටින්නේ. උණුසුම් ගතියනකොට ඒ බව දැනගන්නවා. ශිශිල් ගතියනකොට ඒ බව දැනගන්නවා. ශබ්දයක් ඇහුනොත් ඒ බව දැනගන්නවා. මෙහෙම හොඳට පෞද්ගලික ලක්ෂණ බලබලා ඉන්නකොට යෝගාවචරයාගේ හිත ක්‍රමක්‍රමයෙන් තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට පින්වතුනි මේ පෞද්ගලික ලක්ෂණ හොඳට දැනගෙන හොඳට සතිය සමාධිය අකණ්ඩ වෙනකොට මේ තමන්ගේ අතේ දැනෙන උණුසුමක්ය තමන්ගේ කයේ දැනෙන කම්පන චංචලයක්ය හිසේ දැනෙන තදවීමක්ය උදරයේ දැනෙන කම්පනයක්ය ආදී වශයෙන් අත කට බඩ නාසය ආදී වශයෙන් තමන්ගේ අංගයන් ගැන මගේ කරගන්නේ නැතිව ඒ හුදු ධාතු ලක්ෂණ පමණක් කියන සිහියාවත් මේ උණුසුම් බව, තද බව, සිසිල් බව ආදී වශයෙන් මේක සද්දයක්, ඇහෙන ගතියක් ආදී වශයෙන් හොඳට ඒ බව දැනගත්තොත් ධාතු ස්වභාවය ඒ ඒ කෙනා ඒ ධාතු හොඳට පිරිසිදු අවබෝධ කරගන්න පෞද්ගලික ලක්ෂණ හොඳට අවබෝධ කරගන්නවා. මම මේ මාගේ වශයෙන් තොරව අත කට බඩ නාසය ආදී වශයෙන් තොර හුදු ධාතු ලක්ෂණ පමණක් තියෙන බවට හොඳට සිහියෙන් මෙලබ සිටිනවා. හොඳට මෙහෙම පෞද්ගලික ලක්ෂණ බලන්න බලන්න බලගෙන බලාගෙන බලාගෙන යනකොට ඒ සත්පුරුෂයාට ඒ යෝගාවචරයාට සංකත ලක්ෂණේ වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංතති ලක්ෂණය. උණුසුම් බවක් එනවා ඒකේ පැවැත්මක් තියෙනව නැතිවීමක් තියෙනවා. ශිසිල් බවක් එනවා ඒකේ පැවැත්මක් තියෙනව නැතිවීමක් තියෙනවා. ඒ වගේම චිත්තද රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ වේවා, රස, පහස, ස්පර්ශ, හිතට නැගෙන සිතුවිලි වේවා. ඒ වගේ හට ගැනීමක් තියෙනවා. සුළු පැවැත්මක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. සංකත ලක්ෂණ හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ සංකත ලක්ෂණ ඔස්සේ හොඳට අරමුණක් අරමුණක් පාසා හොඳට සතිය අඛණ්ඩ කරගන්න පුළුවන් වෙනකොට සමාධියත් හොඳට වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම සමබර වෙන්න පටන් ගන්නවා හොඳට ඒ සන්තති මනස තුල අඛණ්ඩව සතිය අඛණ්ඩ කරගන්න පුළුවන් නම් ඒ චිත්තසංතානයේ පින්වතුනි සාමාන්‍ය ලක්ෂණය. මෙන්න මේකයි ප්‍රඥාව කියන්නේ. විනාශ වෙන ස්වභාවය හොඳට ඒ අරමුණක් පාස සෑම අරමුණක්ව විනාශ වෙන ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වෙන ස්වභාවය තුළ අරමුණෙන් අරමුණට හිත වෙනස් වෙනවා. සතිය බොහෝම හොඳට අකණ්ඩයි. තමන්ගේ සතිය අකණ්ඩ කරගෙන දැනුවත් භාවය අවදි භාවය හොඳට පවත්වාගෙන යනකොට ඒ සාමාන්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය තුළ තිබෙනා වූ තවන ගති, දවන ගති, උපාදානස්කන්ධ දුක්ඛය අවබෝධ වෙනවා. තමන්ට පාලනය කරන්නට බෑ වෙන කෙනෙක්වත් පාලනය කරන ස්වභාවයක් නොවන හේතු ඇති විට ඇති වෙන හේතු නැති විට නැති වෙලා යන හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම ස්වභාවය වැටහෙනකොට අන්නේ යෝගාවචරයට නිබ්බිදාව පහළ වෙන්නේ. එකඟ වෙච්ච හිතින් ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට නිබ්බිදාව කලකිරීම මොහොතක් මොහොතක් පාසා විනාශ වෙන ස්වභාවය පිරිසිඳ අවබෝධ කරනකොට නිබ්බිදාව පහළ වෙන්නේ. නිබ්බිදාව පින්වතුනි විරාගයේ පිණිස හිත ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂා සහිත මනසක චිත්තසංතානෙ අඛණ්ඩව පවත්වා ගැනීමට හිත හොඳට උපේක්ෂා සහිත මනසක පවත්වා ගත්තොත් සෑම ආරම්මණයක් පාසා බොහෝම හොඳට සතිය අඛණ්ඩයි විනාශ වීමත් හොඳට ප්‍රකටයි ඒක එන්නේ එන්නේ ශීඝ්‍ර වෙනවා නිබ්බිදාව හොඳට වැඩෙනවා ඒ හිත මිදෙන්න බලනවා ඒ උපේක්ෂා සහිත මනස විරාගයෙන් විමුක්තියක් ශුන්්‍යත හෝ අපනිහිතෝ අනිමිත්ත විමුක්තියකින් හිත විමුක්ත වෙනවා හොඳට අනිත්‍ය පිරිසිදු දකලා ඒ හිත විමුක්ත කරගත්තා නම් ඒකට කියනවා අනිමිත්ත විමුක්තිය විමුක්ඛය කියලා යම් කිසි කෙනෙක් දුක්ඛ ලක්ෂණේ පිරිසිදු අවබෝධ කරලා ඒ අරමුණක් පාසා හිත විමුක්ත කරගත්තා නම් අපනිහිතයි කියලා කියනවා යම් කිසි කෙනෙක් ඒ අරමුණක් පාසා අනාත්ම ස්වභාවය පිරිසිදු අවබෝධ කරලා හිත විමුක්ත වුණා නම් ශුන්්‍යතයි කියලා කියනවා මෙන්න මේ ශුන්‍යතා නිමිත් අපනිහිත විමුක්කකින් හිත විමුක්ත වුණොත් අන්නේ විමුක්තිය පින්වතුනි නිවීම පිණිස යොමු වෙලා පවතින්නේ. අන්නේ සත්පුරුෂයාගේ චිත්තසංතාන නිවීම පිණිස යොමු වෙලා පවතින්නේ. පින්වතුනි තමන්ගේ ජීවිතය තුළින් මේ වගේ ආත්ම ස්නේහය ක්‍රමක්‍රමයෙන් දුරු කරන ප්‍රතිපදාවක තමන්ගේ ජීවිතය හික්මවා ගන්න නිතරම උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි මාසයකට එක දවසක් ඇවිල්ලා භාවනා උපදේශ අහගෙන ඒ භාවනා කරන පිළිවෙල අහගත්තට අපි ගෙදර දොර ගිහිලා පුරුදුනේ නැත්තම් අඩු ගානේ දවසකට පැය භාගයක්වත් අඩුම වශයෙන් යොමුවක්වත් යොදලා කාලය ගත කරලා මේ භාවනාව කටයුතු කරේ නැත්තම් තමන්ගේ චිත්තසංතාන පිරිසුදු කරගන්න ටිකක් අපහසු වෙනවා. ඒ නිසා නිතරම උත්සාහවත් වෙන්න ඕනේ. මේ දැනගත් උපදේශ අනුව ගෙදර දොරේ ගිහිලත් භාවනා කටයුතු කරන්න. පරියංක භාවනාවට යම් කිසි කාලයක් යොමු කරන්න. සක්මන් භාවනාවට යම් කිසි කාලයක් යොමු කරන්න. බලන්න පින්වතුනි තමන් ගෙදර දොරේ හොඳට බෞද්ධයෝ වශයෙන් බුදු පහන තියෙනවා ඇති. බලන්න පින්වතුනි මේ අවස්ථාවේදී Tamante කාලය පුරාවටම හොඳ භාවනාවක් කරන්න පුළුවන් සතිය දියුණු කරන්න පුළුවන් මල් වට්ටි අතට ගන්නකොට බොහොම සිහියෙන් අත දිගහරිනා නවන අවස්ථා දැනගන්න පුළුවන් හිටගෙන ඉන්න අවස්ථා හොඳට අවදි භාවයෙන් ඉන්න පුළුවන් ඇවිදිනකොට මල් ගහගාවට යනකොට අත දිගහැරලා නවලමල් කඩනකොට වට්ටියට අහුරනකොට බොහොම සිහියෙන් කරන්න පුළුවන්. ඒ කාලේ වෙන අය කලබල කරන්න එන්නේ නැහැ, බාධා කරන්න එන්නේත් නැහැ. මොකද බුද්ධ වන්දනාව තියෙන වෙලාව, බුද්ධ බුදුන් වඳින වෙලාව. ඉතින් හොඳට සිහියෙන් ඒ ටික කරන්න පුළුවන්. හොඳට සිහියෙන් ඇවිල්ලා මේ මල් වට්ටිය කියලා ගාත ටික කියනකොටත් බලන්න පින්වතුනි අපි ඉතිපිසෝ ගාතාව ගමු. අපි මේ ගාත ටික කියනවා. නමුත් අපේ හිත වෙන දිහාකට හොඳට ગાත ටික සිහියෙන් කිව්වොත් පින්වතුනි, මේ අවස්ථාවේදී හොඳට සතිය එළඹ සිටිනවා, තැම්පත් වෙනවා. මේ බුදුන් වඳින ગાත ටික කියන මොහොතක් පාසා හොඳට ඒ ગાතාව ඔස්සේ හොඳට සිහිය අරන් ගියොත්, අකණ්ඩ කරගත්තොත් ඒ කාලය පුරාටම සතිය දිනු කරන්න පුළුවන්. ඒ වගේ පින්වතුනි, gedara dora වැඩ කටයුතු කරනකොටත්, ඒ වගේ Taman තනියෙන් කරන වැඩ තියෙනවා නම්, ඒ වගේ සතිය යොදලා බලන්නට ඕනේ සීය යොමු කරලා බලන්නට ඕනේ එහෙම නැතුව අපි මුළු දවසම අසතිමත්ව ගත කරලා පැයක් දෙකක් වෙන් කරගන්න ඕන භාවනා කරන්න. කොච්චර හිත තැම්පත් කරගන්න හැදුවත් තැම්පත් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද අර දවස පුරාවටම අවිවේකයෙන් කරපු වැඩ ඔක්කොම මතක් වෙනවා. කරපු කියපු හිතපු දේවල් සේරම. නමුත් අර එදින්දා වැඩ කටයුතු කරනකොට පාසා තමන් සිහියෙන් ඉන්න උත්සාහවත් වුණා නම් ඒ සත්පුරුෂයාට හැකියාව ලැබෙනවා ක්‍රමක්‍රමයෙන් අර හිත තැම්පත් කරගන්න කීකරු කරගන්න. මෙන්න මේ වගේ එදින්දා වැඩ කටයුතු කරනකොට බොහොම සිහිය පවත්වන්නට ඕනේ. පරියංක භාවනා කරන්න යම් කිසි කාලයක් වෙන් කරලා, සක්මන් භාවනාව කරගන්න යම් කිසි කාලයක් වෙන් කරලා, එදින්දා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට සිහියෙන් ඉන්න නිතරම උත්සාහවත් වුණොත් ලොකු ස්වාමීන් වහන්සේලා අපිට ওই භාවනා කරන්න ගියාට පස්සේ අපිට විශේෂ දෙයක් කිව්වේ නෑ. ওই වැඩ කටයුතු කරන දේවල් එහෙම කරන ගමන් පොඩක් හිමීට නැවතිල්ල සිහියෙන් කරන්න කිව්වා. slowly, silently, mindfully. පොඩ්ඩක් නැවතිල්ලේ හිමීට සිහියෙන් කරන්න කිව්වා. මෙන්න මෙහෙම පින්වතුනි හොඳට තමන් තනියම කරන වැඩක් අරගෙන සිහිය පැවැත්වුවොත් ඒ හිත ක්‍රමක්‍රමයෙන් තැම්පත් වෙනවා. බලන්න පින්වතුනි ආහාර ටික ගන්නකොට ඒ බව සිහියෙන් දැනගෙන මිනිහ ආහාර ටික ගන්න පුළුවන්. ආහාර රස විඳිනකොට අර ධර්ම සාකච්ඡාවේදී මතක් කරා වගේ ඒ දින්දා වැඩ කරනකොටත් කටයුතු කරනකොටත් බොහෝම සිහිය පවත්වමින් තමන්ගේ ජීවිතය තුළින් ඒ භාවනා කරන්න කාලය යොමු කරගන්නට ඕනේ. මොකද පින්වතුනි මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන ඉතාමත් කලාතුරකින් අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගන්නට කලින් ඕනෑ තරම් සතර පය උත්පත්ති ලබන්නට ඇති. නිරේ උත්පත්ති ලැබලා, പ്രേත ලෝකවල උත්පත්ති ලැබලා, තිරිසන් ලෝකවල උත්පත්ති ලැබලා, අසුර ලෝකවල උත්පත්ති ලැබලා අපි ඕනෑ තරම් දුක් විඳිනට ඇති. නමුත් මොකද්ද පෙර පිනකට මේ අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. සද්ධර්මය ඇසෙන වටපිටාවක අපි උත්පත්ති ලැබලා ඉන්නවා. කල්යාණ මිත්‍රෝ ලෝකේ ඉන්න කාලයක අපි ඉපදිලා ඉන්නවා. ඒ වගේම පැවිද්ද ලෝපවචන කාලයක අපි උපදිලා ඉන්නවා. මෙන්න මේ ජීවිතයේ වටිනාකම සලකගෙන නිතරම තමන්ගේ ජීවිතයේ තුලින් දාන සීල භාවනා ආදී කුසල කර්ම සිද්ධ කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්නේ සත්පුරුෂයාට හැකියාව ලැබෙනවා තමන්ගේ ජීවිතය හිස් නොකරගෙන තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධියක් සලසා ගන්නට. ඒ නිසා සියලු දෙනාටම මේ අනුශාසනා ශ්‍රවණය කරලා තමන් පුරාගෙන යන්නා වූ සති සමාධි ප්‍රඥාදී ගුණ ධර්ම වඩා වඩා දියුණුවන්පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අවසානයේදී ලොවේ ලෝතුරා පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩ බදාලා වූ ඒ අජරාමර සංඛ්‍යාත උතුම් වූ ශාන්ත නිවනින් සැනසීමට මේ සියලු කුසල් හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා සිත ඇති කරගන්නවා